දැන් භාගතුන සපට පෙන්වා දෙනවා වයසට යෑම දුකයි ලෙඩවීම දුකයි මේ විදිහට ආර්ය සත්‍ය අපට පෙන්වා දෙනවා දුක ගැන විවිධ විදිහට අපට පෙන්වා දෙනවා ඒතරේ භාගතුන වාසේ පෙන්වා දෙන ධර්මය ඉගෙනගෙන අපේ ජීවිතය තුළ ඒ දේ තේරුම් ගන්න අපි මහන්සි වෙන්න ඕන එතකොටයි යාට තේරෙන්නේ සත්‍ය දෙයක් ප්‍රකාශ කළේ ඇත්තක් ප්‍රකාශ කළේ. තවත් කෙනෙකුට බොරුයි කියලා කියන්න බැරි සත්‍ය ප්‍රකාශයක් භාගතුන් වහන්සේ කළේ කියලා අර තේරෙනවා. තමාගේ ජීවිතය තුළ ආර්ය සත්‍ය තේරුම් ගැනීම. අන්න එයාට පුළුවන්කම ලැබෙනවා භාගතුන් වහන්සේගේ අවබෝධය සත්‍යක් කියලා පිළිගන්න. එහෙනම් අපි ඒ භාගතුන් වහන්සේ පෙන්වා දුන් ධර්මයේ ඉගෙනගෙන ඒ ධර්මය අපේ ජීවිතයට ගලපමින් බලන්න පුරුදු වෙන්න. දැන් අපි කවුරුත් අපේ ජීවිතයේ දිහා හොඳින් බැලුවොත් වයසට යෑම නිසා ඇතිවෙන දුක, ලෙඩවීම නිසා ඇතිවෙන දුක මේවා අපිට තීරණ දේවල් බවට පත් වෙනවා. අපි අපේ ජීවිතයේ ඇත්ත ස්වභාවය සිහි කළොත්. සිහි නොකළොත් අපිට ඒක තේරුම් ගන්න බෑ. වයසට යෑමේ ස්වභාවය, ලෙඩවීමේ ස්වභාවය, මරණයටපත් වීම ස්වභාවය මේවා අපේ ජීවිතය තුළ තියෙන දෙයක්. නමුත් මේ තියෙන දේ අපිට තේරෙන්නේ ධර්මයේ තියෙන විදිහට අපි සිහි කළොත්. සිහි නොකළොත් අපිට මේක තේරෙන්නේ නැහැ. ඒ නිසා හොඳට බලන්න අපේ ජීවිතයේ මේ ලෙඩවීමේ ස්වභාවය, වයසට යෑමේ ස්වභාවය, මරණයටපත් වීමේ ස්වභාවය තියෙනවද නැද්ද? තියෙනවා. ඒක දුකක්ද දුකක් නෙවෙයිද කියලා බලන්න. ඒක දුකක් නෙවෙයි කියලා කාටවත් කියන්න පුළුවන්ද බලන්න. එනිසා ධර්මයේ ඉගෙනගෙන ධර්මයේ තියෙන ආකාරයෙන් අපේ ජීවිතයේ ස්වභාවය විමසලා බලන්න. අන්න එතකොට තමයි අපිට ඒ භාගතුන් වහන්සේ පෙන්වා දුන් ධර්මයේ ඇත්ත අපට තේරෙන්නේ. එයාට භාගතුන් වහන්සේගේ අවබෝධය අදාහ ගන්න පුළුවන්කම උපදිනවා. එතකොට ඒ කටයුත්ත ඉගෙනගත්ත පමණින් සිද්ධ වෙන්නේ නැහැ. නේද? ඉගෙන ගන්නවා කියන එක දේශනා කියවලා එහෙම නැත්නම් දේශනා ශ්‍රවණය කළා කරගන්න පුළුවන්. නමුත් එපමණකින් අපි සෑහීමටපත් වුණොත් අපිට ශ්‍රද්ධාව කියනක උපදව ගන්න බැරුව යනවා. ඒ නිසා එපමණකින් සෑහීමටපත් වෙන්න එපා. ඒ ධර්මයේ පෙන්වා දී තියෙන විදිහට ආර්ය සත්‍ය ඉගෙනගෙන ඒ ආර්ය සත්‍ය අපේ ජීවිතයට ගලපමින් බලන්න පුරුදු වෙන්න. අන්නේ විතර ආර්ය සත්‍ය අපේ ජීවිතයට ගලපමින් බලන්න අපි පුරුදුනොත් ඒ භාගතුන් වහන්සේගේ අවබෝධය අදාහ ගන්න අපිට පුළුවන්කමක් ලැබෙනවා. ඉතින් අපි ඒ විදිහට දිගින් දිගටම අපි මේ ආර්ය සත්‍ය අපේ ජීවිතයට ගලපමින් බලන්න පුරුදුනොත් අපි මුලින්ම අපිට භාගතුන් වහන්සේගේ අවබෝධය අදාහ ගන්න පුළුවන්. අපි තවදුරටත් ඒ ධර්මයේම ජීවිතේ ගලපෙමින් බැලුවොත් අපි අදාහගත්ත දේ ප්‍රත්‍යක්ෂ දෙයක් බවට පත් වෙනවා. අපි මුලින් අදාහගන්නේ භාගතුන් වහන්සේ නිකලස් බවට පත් වුණා. පිරිසුදු ජීවිතයක් ඇති කරගත්තා. රහතන් වහන්සේ නමක් බවට පත් වී වාසය කළා කියන කාරණේ අපි අදාහ ගන්නවා. නේද? ඒක අපි අදාහ ගන්නවා ධර්මය ඉගෙන ගැනීමෙන්. අපි තවදුරටත් ධර්මයේ පුරුදු කර ගැනීමෙන් පුරුදු කරගත්තොත් අපේ ජීවිතේ ගලපෙමින් බැලුවොත් එතකොට යම් කලකදී අපිට තේරෙනවා භාගතුන් වහන්සේ ඒ කෙලෙස් දුරු කළා අරහත්ත්වයටපත් වුණා කියන දේ ඇත්තක් කියලා අපිටම තේරෙන කලක් එනවා. ඒ විදිහට තේරෙන්නේ ධර්මය අපේ ජීවිතේට ගලපෙමින් බැලුවොත් දැන් භාගතුන් අසර පෙන්නා දෙනවා රාගයේ ගින්නක් කියලා. ද්වේෂයේ ගින්නක්, මෝහයේ ගින්නක් කියලා. ඉතින් අපි මේ ධර්මයේ ඉගෙනගෙන අපි අපේ තුලම මේක තේරුම් ගත්තොත් එදාට අපට තේරෙනවා ඇත්ත භාගතුන් වහන්සේ කිව්වේ රාගය කියන්නේ සැප ඇති කරන දෙයක් නෙවෙයි කියලා තේරෙනවා. ද්වේෂය කියන්නේ සැප ඇති කරන දෙයක් නෙවෙයි. මේ හිත නසන ගිනි ගන්න දෙයක් කියලා තේරෙනවා. ඒතර අපි මේ ධර්මය අහලා තිබුණ නැත්නම් ඒ රාගය ගැන අපිට කියා දුන් ධර්මය අපි අහලා තිබුණේ නැත්නම් අපිට තේරෙනවද රාගය ගින්නක් කියලා? තේරෙන්නේ අපි මේ ධර්මය අහනවා. අහලා එපමණකින් සෑහයටපත් වෙනවා. අපි අපේ ජීවිතය තුළ මේ ධර්මයේ තේරුම් ගන්න බැහැ යන්නකොලොත් එතකොට අපට තේරෙනවද? ඒ තේරෙන්නේ නැහැ. එහෙනම් අපි ධර්මය අහලා ඒ අසු ධර්මය අපේ ජීවිතය තුල තේරුම් ගන්න මහන්සි වුණොත්. ඒකයි ජීවිතේට ගලපලා බලනවා කියලා කියන්නේ. එතකොට අපිට තේරෙනවා මේ රාගයේ ගින්නක් කියලා කිව්ව දේ ඇත්ත නේද? මේ द्वේෂයේ ගින්නක් කියලා කිව්ව දේ ඇත්තයි කියලා අපිට තේරෙනවා. ඒතර යා තවදුරටත් ඒ ධර්මයේ පුරුදු කරන්න කල්පනා කළොත් භාගතුන් වහන්සේ පෙන්වා දෙනවා මේ රාගය ඇති වෙන්නේ ඉන්ද්‍රිය අසංවර කරොත් ඉන්ද්‍රිය අසංවර කරගෙන වාසය කිරීමෙන් ප්‍රිය නිමිති අරගෙන ඒ ප්‍රිය නිමිති සිහි කර කර ඉඳීමෙන් හිතේ රාගය උපදිනවා. අන්නේ රාගයෙන් තමයි හිත පිච්චෙන්නේ කියලා. එතකොට යම් කෙනෙක් මේ ධර්මය ඉගෙනගෙන තමන් තුළ ඒ ධර්මය ක්‍රියාත්මක වෙන විදිය තේරුම් ගත්තොත් එයාට භාගතුන් වහන්සේ පෙන්වා දුන්නේ ඇත්තක් කියලා තේරෙනවා. අපේ ජීවිතේ රාගය ඉපදින්නේ ඉන්ද්‍රිය අසංවර කරගෙන වාසය කිරීම නිසා නේද? අසංවර වූ ඉන්ද්‍රියන්ගෙන් යුක්තව වාසය කරනකොට ප්‍රිය නිමිති හිතට එනවා. ඊට පස්සේ හිතේ තියෙන්නේ ප්‍රිය නිමිති. එයාට සිහි වෙන්නේ ප්‍රිය නිමිති. ඒ ප්‍රිය නිමිති සිහි කරනකොට සිහි කරනකොට රාගය ඉපදිනවා. ඒතර රාගෙන් හිත ඉගෙන ගන්නවා. මෙන්න මේ සිද්ධිය අපි සාමාන්‍ය කෙනෙක් දැනගෙන ඉන්නවද? සාමාන්‍ය කෙනා මේ සිද්ධිය දන්නේ නැහැ. දැනගත්තේ නැති වුණාට ඒක සිද්ධ වෙනව නේද? සිද්ධ වෙනවා. ඉතින් භාගතුන් වහන්සේගේ ධර්මය යම් කෙනෙක් අහලා ඒ අසු ධර්මය අපේ ජීවිතයේ තුල ක්‍රියාත්මක වෙන විදිහ තේරුම් ගත්තොත් අන්නේ යට තේරෙනවා ඉන්ද්‍රිය අසංවර කරගෙන වාසය කළොත් ඒ අසංවර වූ ඉඳුරන්ගෙන් ප්‍රිය රූප බලලා එහෙම නැත්නම් ප්‍රිය රූප දැකලා ඒ ප්‍රිය නිමිති හිතේ මතක තියාගෙන ඒ ප්‍රිය නිමිති එහෙම නැත්නම් ඒ සංඥා සිහි කර කර ඉඳීමෙන් රාගය උපදිනවා කියලා අර තේරෙනවා. අන්න එතකොටයි යා පහදින්නේ භාගතුන් වහන්සේ ඇත්තක් කිව්වේ. භාගතුන් වහන්සේ ජීවිතය ගැන හරි දෙයක් කිව්වේ. එතකොට එයා පිළිගන්නවා භාගතුන් වහන්සේ මේ විදිහට කියා දෙන්නේ රාගය ගැන දැනගෙනයි. කියලා පිළිගන්නවා. අන්නේ පිළිගැනීම තව කෙනෙකුට වෙනස් කරන්න පුළුවන්ද? තව කෙනෙකුට වෙනස් කරන්න බෑ. ඇයි වෙනස් කරන්න බැරි? එයා තමන් තුළම ඒක දැක්කා. ඒ දැක්කේ භාගතුන් වහන්සේ පෙන්වා තිබෙන ධර්මයේ එහෙම නැත්නම් කියා දුන් ධර්මයේ ඉගෙනගෙන ඒ ධර්මය ඇත්තයි කියලා පිළි අරගෙන ඒ ධර්මයට අනුව අපේ ජීවිතය තේරුම් ගන්නට වෑයම් කිරීමයි. මේ විදිහට අපි භාගතුන් වහන්සේ විසින් පෙන්වා දුණු ධර්මයේ ඉගෙන ගත්තොත්, ඒ ඉගෙනගත් ධර්මයේ ජීවිතයට ගලපමින් වාසය කළොත්, එයා භාගතුන් වහන්සේ කෙරෙහි ඇති කරගත්ත විශ්වාසය, එහෙම නැත්නම් අදහා ගැනීම, ඒ භාගතුන්ගේ අවබෝධය පිළිබඳව ඒ තමා තුළ ඇති කරගත් පැහැදීම තහවුරු වෙයිද, ගිලිහිලා යයිද? තහවුරු වෙනවා. ඒකටයි ප්‍රත්‍යක්ෂ වෙනවා කියලා කියන්නේ. ඒ නිසා අපි මුලින් කළ යුත්තේ ඒ භාගතුන් වහන්සේ විසින් ඊටා මනවින් දේශනා කළ ඒ ආරි සත්‍ය ගැන ඉගෙනගෙන ඒ ආරි සත්‍ය ගැන හොඳින් තේරුම් අරගෙන ඒ ආරි සත්‍ය ගැන තේරුම් ගැනීමෙන්ම භාගතුන් වහන්සේ විසින් පෙන්වා දෙන ඒ භාගතුන් වහන්සේගේ අවබෝධය පිළිබඳව අපි අදාහ ගන්නට ඕනේ ඒ අදාහ ගැනීම මගින් අපිට පුළුවන්කම ලැබෙනවා අපේ හිතේ ඒ ඇති වෙන අකුසල ස්වභාවයන් ගැන තේරුම් ගන්නට. ඒ අකුසල ස්වභාවයන්ට හිත යට වෙලා දුක් විඳින ස්වභාවය අපහසුතාවයට පත්වෙන ස්වභාවයන් මේ ආදී දේවල් අපට තේරුම් ගන්න පුළුවන්කම ලැබෙනවා. ආන් මේ විදිහට අපේ හිතේ ස්වභාවයන් තේරුම් ගැනීමෙන්ම තමයි ඒ භාගතුන් වහන්සේ පිළිබඳව අපේ පැහැදීම ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. එනිසා ආර්ය සත්‍ය හොඳින් ඉගෙන ගැනීමෙන් අපිට භාගතුන් වහන්සේගේ අවබෝධය අදාහ ගන්න පුළුවන්කමක් තිබෙනවා. එනිසා දැන් අපිට ආර්ය සත්‍ය හොඳින් අහන්න පුළුවන් වෙලා තියෙන කාලේ ආර්ය සත්‍ය බහුල වශයෙන් ඉගෙන ගන්න පුළුවන් වෙලා තියෙන කාලෙක ඒ ඉගෙන ගන්න ධර්මය ජීවිතයට ගලපෙමින් බලන්න හොඳට පුරුදු වෙන්න. පැහැදිලි නේද? ඊළඟට අපි ඉගෙන ගත්තා හිරි බලය කියලා කියන්නේ කොමක්ද කියලා. මොකද්ද හිරි බලය කියලා කිව්වේ? හ්ම්? කාය දුස්චරිතය, වචී දුස්චරිතය, මනෝ දුස්චරිතය ගැන ලැජ්ජාව උපදව ගැනීම. ඒ වගේම ඒ පාපී අකුසල ධර්මයන් කිරීම පිණිස ලැජ්ජාව උපදව ගැනීම. කොහොමද ඒක අපි කරන්නේ? දැන් යම් තැනක ඒ පාපී අකුසල ධර්මයන් කෙරෙහි ලැජ්ජාවක් නැත්නම් එයා තුලින් පව් රැස් වෙනවා. පින් රැස් වෙන්නේ නැහැ. යම් කෙනෙක් තුල ඒ පාපී අකුසල ධර්මයන් කරන්ට ලැජ්ජාව උපදිනවා නම් එයාට පින උපදව ගන්න පුළුවන් කමක් තිබෙනවා. ඒ පාපී අකුසල ධර්මයන් වලින් බැහැර වෙලා වාසය කරන්න යාට පුළුවන්කමක් තියෙනවා. අපි යන් ඒ සඳහා අපේ හිත පුරුදු කරගන්න ඕනේ. එපා අපි අකුසල ධර්මයන් කිරීම පිණිස ලැජ්ජාව උපදව ගන්න ඕනේ. ඒ ලැජ්ජාව උපදව නොගත්තොත් අපිට කලක් තිස්සේ පුරුදු වෙලා තියෙන විදිහටම අපි අතින් ඒවා කෙරෙන්න පුළුවන්. අපි සංසාරේ බොහෝ කලක් දුක් විඳමින් ආවේ ඒ පාපී අකුසල ධර්මයන් කෙරෙන නිසා පාපී අකුසල ධර්මයන් කෙරෙන්නේ ඒවා පිළිබඳව ලැජ්ජාවක් අප තුළ නැති නිසා. ලැජ්ජාව නැත්තේ ඇයි? ඒ ලැජ්ජාව උපදින විදිහට හිත පුරුදු කරගන්නේ නැහැ. ඉබේ ලැජ්ජාව උපදින්නේ නැහැ. ඒ සඳහා හිත පුරුදු කරගන්න ඕන. ඒ සඳහා අපි gedara dore වාසය කරද්දීම ඒ gedara dore තම තමාගේ කටයුතු කරද්දීම මේ පාපී අකුසල ධර්මයන් ගෙන් හිත ආරක්ෂා කරගෙන බලය අපි උපදව ගන්නට කොහොම දේශනා කටයුතු කරන්නේ ඒ සඳහා අපි මොකද්ද කරන්න තියෙන්නේ දැන් අපි කාය දුස්චරිතේ වචී දුස්චරිතේ මනෝ දුස්චරිතේ කියලා කියන්නේ මොකක්ද කියලා අපි දන්නවා අපි ඒ ගැන ඉගෙනගෙන තියෙනවා අපිට තියෙන ගැටලුව තමයි මේවා කරන්නේ නැතුව ඉන්නේ කොහොමද කියන එක. ඒවා කරන්නේ නැතුව ඉන්න අමාරුයි. ඒ අමාරු දේ කරන්න පුළුවන් විදිහට අපි හිත හදා ගන්න ඕන. ඒ සඳහා ලැජ්ජාව උපදව ගන්න කියලා කියන්නේ. ඒක අපි gedara dore කටයුතු කරමින්ම අපි පුරුදු කර ගන්න ඕන. ඒ සඳහා හොඳට කල්පනා කරන්න. දැන් දෙමාපියන්ට පුළුවන් හිතන්න. දෙමාපියන්ට පුළුවන් හිතන්න අපේ දරුවෝ ඉන්නවා. ඒ දරුවෝ ඉන්න නිසා අපි නරක දේවල් කරන්න හොඳ නැහැ. දැන් පුංචි ළමයි ඉන්න අයට හිතන්න පුළුවන් මේ කිරිකැටි ළමයි අපිට ඉන්නවා. ඒ නිසා අපි මේ නරක දේවල් කරන්න හොඳ නැහැ. කායික දුස්චරිතය කරන්න හොඳ නැහැ. මට පුංචි දරුවෝ ඉන්නවා. වචී දුස්චරිතය කරන්න හොඳ නැහැ. අපිට පුංචි දරුවෝ ඉන්නවා. මේ විතර කල්පනා කළොත් අපි තුල ලැජ්ජාව උපදව ගන්න පුළුවන්. දැන් සමහර අය තරුණ කාලේ යම් යම් දේවල් එයා ඉතින් සිද්ධ වෙන්න පුළුවන්. විහිළුතාලු කරන්න පුළුවන්, හිස් වචන කතා කරන්න පුළුවන්. ඒ තරුණකම ඉක්මවලා ගිහිල්ලා ආවාහ විවාහ කරගෙන ළමයි ලපට ලැබෙන කලක් එනවා. එතකොට ඒගොල්ලන් සිහි කරන්න පුළුවන් අපි දැන් මේ කලින් විදිහට විහිළු තහළු කර කර ඉන්නීම හොඳ නැහැ. ඒ විදිහට කල්පනා කළොත් ඒ අය තුල ලැජ්ජාව උපදිනවා. දෙමාපියන්ට හිතන්න පුළුවන් ළමයි ඉන්න නිසා ළමයි ඉන්න අපි කායික දුස්චරිතය අතහරින්න ඕනේ. ඒක අපිට ගැළපෙන්නේ නැහැ. වාචික දුස්චරිතය අතහරින්න ඕනේ. ඒක අපිට ගැළපෙන්නේ නැහැ. ළමයි ඉන්නවා. කියලා අපි හිතුවොත් හිතට ආරක්ෂාවක් එනවා. ඒක උපක්‍රමයක්. ළමයින්ට හිතන්න පුළුවන් දෙමව්පියෝ ඉන්නවා අම්මා තාත්තා ඉන්නවා අම්මා තාත්තා ඉන්න තැන නරක දේ කරන්න හොඳ නැහැ එතකොට ඒගොල්ලන්ගේ හිත රැකෙනවා